හැම සාදරෙන් පිළිගන්න අපේ බයිනට පෝඩ්කාස් ට සරහනට තින් ම දරංජ කාරවස ඉතින් මාතෙක් අනි පැත්ත එකතුවෙනවා අපේ ඔසඳ මලිත් දැතිස්ස ඉතින් ඔසඳ කොහොමදව පැත්ති මොද වෙන්නේ මුලිම ස්තුතිවන්තයවා දනංජයට මේ චාන්සක ලබා දුන්නට මේ පොඩ්ක බයිනරි පොඩ්කාස්ට එක කරන්න ඉතිං අද අපි ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ෆර්මේෂන් සැකට් පිළිබඳව නියතනංචේ ඕ ඉතින් මොකද ගොඩක් කට්ටට ප්‍රශ්ට ගොඩක් තියෙන වගේම දැන් ලංකා වුනත් ඔසඳ දැන් ලොකෝට ටිකටික එන්න ලංකා ඉන්ෆම සිකට මත ඉන්ෆසෙක් පැත්ම සයිබ සිකට පත් ගොඩක් හොඳ ඉන්ඩස්ට්‍ර හැදිගෙනවා ඉතින් ඒත් එක ගොඩක් කට්ටිය පත්‍ර ඇවිල්ල තියෙනවාම ටච් කරලා තියෙනවා පැත්ගෙන ස්ටඩි කරනවා ඉතින් ඒත් එක ඉන්න දැන් කාටට ලොකලොක ප්‍රශ්න ගොඩක් තියෙනවා තිං අපි ඒවත් එක්ක තමයි හිතුවේ මේ වගේ දෙයක් පටන් ගන්න ඉතිං මට ඇත්තර මේක පටන්ගන්න අයිඩගත් තිබේ දස් එකොළහේ මොකද මට ඒදවසල ම තනීම පත් ඉන්ෆමේන් සිකට පත් රිසර්ච් කර ති තනීම ගෙන ගත්තා ඉතින් ඒකාල මට පොට් කාස්ට පටන්ගන්න ඕමනාව තිබ හැබයි නමුත් මටයකට හොඳ පාටගෙන කිටන කොට මට තනීමේද කරන්න බැරි නිසා කෙන අඩු පවඩක් විදරමන් දැක්වන සයිතින් ම ඒකට විසුමක් විතර මං ඒකාල පටන්ගත්තා බ්ලොග් එකක් ලියන්න ඊට පස්සේ ඒත් එක්ක ම YouTube චැනල්ලයක් පටන්ගත්තා ඉතින් මං එක ටිකටික කන්ලිසි කරගෙනාව කරගෙනාවට ති ඉන්ෆමේන් සිකට ිල්ට ඉන්න කටියමතන් එපට ඉන්ටස්න කටිය ගොඩක් සීමට ප්‍රමාණයක් නොසඳ ති ගොඩක් කටියහෙම මාව ෆලෝ කරගෙනාවත් නෑ හැබැ කීපදනෙක් තම හිටිය ති ඒවිද කරගෙනාව ඉතින් ඊට පස්ස තමයි ඒ ගමන ටිකටික තමයි මට වාහම් බෙන්ඩිතින් ඔයත් එක තම මේදවල් කතා කරල අපි හෙම තීරණකටාව මේ දෙයක් පටන්ගම කියලා අව ඔව තරංජ අනිවාර මට ඉස්සර මේ මං හිතන්නේ මාසගන කලින් දම්මට කියකේ හිටිය අපි මේ පොඩ්කාස්ටක්කම කියලා අපිට වෙලාවත්ති බෙන වැඩත් එක ඉතින් අපි දෙන්නම දන්නවත් කොච්චර බිසිද කියලා ඉතින් අපි අපේ අපේ වැඩත් පැත්තක තියලා අපි මේක කොහොමහයි කරමු කියලා මේ මන්තක අපි කොමයි පෑන් කරනේද ඕ ඒක තම සැහන සෑන කාලගදන්න ට්‍රයි <laughs> කරන්න ආව කෝමරති අවසාන වෙලාවත් තිබ්බෙම අපි කොමයි කොම කියලා කරමු කියලා ඉතින් මේ ඉතින් ඇත්තරම මම මංගන කිවොත් ඇතරම ම ඇතර වැඩකාන සිස්ටම් ඉජන කෙනෙක් විදිට ඉතින් ඔසන් වැඩ කරන ඇතරමකොත් න්න ඉන්ෆමේන් සිකට ිල් එකම තම සිකට ල ති ඔසන් වාග පොඩ ඉන්ටරක්ෂ දෙන්නක මංගිතින් මම දැන්ට වැඩ කරන්න අයිටික සැකවිට කන්සල්ටන් කෙනෙක් වශයෙන් UK based penetration testing firm එක ඉතින් මගේ එදිනෙදා ජොබ් එක ඇවිල්ලා බේසිකලි පෙන්ට්‍රේෂන් ටෙස්ටින් තමයි මගේ මේ මගේ එදිනදා කරන ජොබ් එක ඉතින් ඉඩිය penetration testing on infrastructure web applications mobile uh, and ඒ uh, ටික තමයි ඩොමන්ස් ටික තමයි කාවන්න විශේෂයෙන් මගේ වැඩි ෆෝකස් එක තියෙන infrastructure and web plus um, reverse engineering වලට මගේ passion එකක් තියෙනවා ඒත් මම ඒක ලොකුවට මේ මගේ work කරන එකේ මට අහු වෙන්නේ නැහැ but uh, it's just my passion ඉතින් uh, ඉතින් ඒ ටික තමයි මම එදිනතා කරන්න හිටලා කරන්න නොටිය තමානේ <laughs> ඔව ඉතින් හොඳ ඒකත් හොඳයි ඇති ම මේ පැත් කරන ගොඩ ම සිටම ජනක ටක නිසාති ම ගොඩ ටච් නෙට්ක් සහ සිටම් කියන සයිඩ් ති ම ඉන්ටමේන් සෙකට කරන හොබියක් විතර මුරමන් කැමති එක ඉගෙන ගන්න නිසා පැත්ම කරගන යනවා ඉතින් ඔසද අතර ෘති වශය කරන නිසා ගොල්ලක පපජනටික මහිතන මේ හනකට හොඳ නොලේජයක් ගන්න පුළුවන් ඉස්සරහට ඉතින් ඔසඳ ඉතින් අපි කියම මැයි මේ පටන්ගත්ත පටන්ගන්න හේතුව මොකද පොඩ්ඩක් වඩත් අයිඩියත්සනේ ඕ ඔව ඇත්තටම මම එක මම ඇති මේ වගේ පොඩ් කාස්ස එකක් දනංචය කිව්හම කරන්න ඕනි කියලා මටත් මේක හොද චාන්සක් වුණ ඇත්තම හේතුව තමයි ලංකාව ගොඩක්කට ප්‍රශ්න ගොඩක් තියෙනවා අපේට හොඳම උදාහරනැත් තමයි ලංකායි ටෙක්නොන් ටෙක්නිකලායි ගත්තොත් එහෙම ගොඩක් අයහනවා ෆෙස්බුක් හැක් කරන්න පුළුවන්ද මැජික් ටූල්ල එකත්තියෙනවාද ඉතිං ඒ වගේම මේ ෆිල්් එක ඉතිං පටන් ගන්න අයට තින ප්‍රශ්න තමයි බොඩක් ප්‍රශ්තයි මොකක්ද හොඳම ස්කෑනයක තින් කොහොමද මේ පාත්තකට එන්ටවෙනති මම ඇත්තට කල්පනා කරේ අපි බේසි කොෂන්ස් යකන මේ හැමෝටම තින කන්ෆියෂන්ස් තිකාරගෙන හරිදේ හරිට දෙන්න කියලත මගේ ගෝල් එක වුණ ඉතින් ඉති මේ වගේ ප්‍රශ්න මන්දන්න මේ කහන් ඔයාට ගොඩක් තියෙනවා කියලා මේ වගේ ප්‍රශ්න අනිවාරයම තියෙනවා ඉතින් ම සිලෙක් කරගත කොෂන්ස් එක අපිට ඩිස්කස් කරගත්ත ඉතින් අපි මේටික ඩිස්කස් කරන්තමයින්න අපි මේ කොෂන්සික ඇත්තරම ගොඩක් රිසර්් කල තමයි මේ අද අපි ඩිස්කස් ඩිස්කස් කරන්නේ හැමෝටම පොදුවේ තියෙන ප්‍රශ්න ටිකක් ඉතිං නේද තරන්ජ අපිහෙන පටන්ගම් ඒකත මොදැ මොකද අපිත් අපි උමත් අපි ෆෙස්බුක් එකේ වගේම ටවිට එක ගොඩක් කටේ අපෙන් ප්‍රශ්න හල තිබ්බයි ැනේ ඒයට අයිඩයක් තිබෙනෑ කොහොමද පටන්ගන්නේ ඔය වගේ ප්‍රශ්න කීපයක් තිබ්බයිතිංහයි ඒකට විසුමක් විදිර අපිතුව මේ දෙකරන හොඳයි කියල මේගේ පොඩ්කස්ටම කොද අපිට ලේසි අප අයිඩියක ඒගොලන්ට දෙන්නම කොද අපි ගැන ප්‍රශ්ට කැන අපිහිතම චට්ටකින් කතාකරට වඩා මේ මහිතන ගොඩක් වර්ත්වේ කියලා මේ හැමෝට හොඳ අයිඩියක් ගන්ඩ ඉතින් එහෙනම් අපි බලමු මොසඳ අපි අද මොනවද කවර් කරන්න යන්නේ කියලා මුලින්ම නේද ඉතින් මේකට පොඩි අයිඩියක් දෙමුණේ අපි මොකක්ද මේ අතන සයිබ සිකරට මට ඉන්ෆර්මේෂන් සිකරට ගන්න කියලා මොදැන් ගොඩක්ට හිතාගන්න ඉන්ෆර්මේන් සිකරටි හම ර හැකින් කියන කන්සප් එකන ඇතරමකොත් මොසද අපට ට හදයක්ත්න එක ඉන්ඩස්ට්‍රල් වශය ගත්තොත්තේ අපට ගොඩක් දෙවල් තියෙනවා එකන හදාරන්න හෙමත ඉගෙන ගන්න අර ගොඩක් කට්ටිය දැනගන්න අර හැකින් කියන කන්සප්ටත් එක ගොඩක් ප්‍රචලතලා තියන්නේ ෆස්බුක් හැකින් කියයි ජීමල් හැකින් කියයි ඔය කන්සප් එක තමයි ගොඩක් කට්ටික ඔලුවට ගහින් තින හැබයි ඒ ඒකන මේ ඇත්තමදේ ඊට පිටි පස්සෙන් ලොහු දෙයක් තිය නොනේ ඔසඳ ඔව දැන් මෙතන ඉති ඉන්ෆර්මේෂන් සෙකවටි කිව්වහම ඉතින් ඒක ඇත්තටම ලොකු ෆිල් එකක් අපි කිව්වොත් එහෙම දැන් මම ඉන්ෆර්මේෂන් සෙකට කිව්වහම ඉක්කන්බ මැල්ල ඇනසිස් වෙන්න පුළුවන් හෙමනත්තං හාඩ් බැහැකින් වෙන්න පුළුවන් ඉතිං එකන්නේ බිසිකල ඉන්ෆර්මේෂන් සෙකවිට සයිබ සෙකවිට ඇන් හැකින් කියන්නේ ඉතින් ඇත්තර ටොපික්ස් දෙකක් ඉතින් තව ෆොරන්සික්ස් කියන්නේ තව ටොපික් එකක් ඔය ටොපික්ස් තුනක් තියෙන අපි බේසිකල මේක බෙදුවොත් ඉතින් අපිට කෙන මේ මම මං කියන්න මේ හරියට මෙහම ස්ටෑන්ඩ විදිට බෙදන්න පුළුවන් කළ බට අපිටම කටගරයිස් කරන්න පුළුව පුළුවන් දැ දැන් අප ඉන්ඩස්ටි බැලෝ තුසඳ දැන් ඔයවගෙන කටගරයිස් වෙලාතිකට දුරටනේද දැන්ව ඩියක් ඇති මොකද දැන් ඔයගේ කටගරයිස් වෙලා තියෙන නිසා ඒ ෆිල්ට ඒ විදිට ස්පෙසිෆයි වෙලා තින ඒගේ ස්කිල්ස් නේද ඔව ඒකන් ඔව එක ඇත් එකන දැන් ෆොරන්සික් යනවන වෙන ෆොරන්සික් සයිඩ් එකට වෙනම ඉන්දශ්ික තියෙනවා ඒවගේම පෙන්ටස් තින් කරන්නන ඒ ෆිල් එකට වෙනම ඉන්දශ්්‍රික තියෙනවා එතකොට අපි ගත්තොත් අනි පැත්ත තමයි ඔඩිටිම් පැත් GRC සයිඩ් එක ඒක ඇවිල වෙනම පැත්තක් ඒක තමයි නිකං නිකන් නෝමල් සැකිවිටි පැත්ත ඉතින් මම අපි ඇත්තටම මම මගේ එක්ස්පේගන්ස එක තියෙන වැඩිහරයක්ම පේටේෂන් ටෙස්ටිං සයිඩ් එක ඉතින් මම බලාපොරොත්වෙන් ඔය පැත්ත ගැන මොකද ඔය පැත්ත තම ගොඩක් ඉන්ටරස්ටිං සයිඩ් එක අපි ගත්තොත් එකන්නේ ගොඩක්මති මේ සෙකට වල මොකද කටියට පුදු මයි කොහොමද මේ හැක් කරන්න කියලා ඉතින් ඒ පැතයි මං වැඩියම් කව කරන බල ඉතින් අපි බේසි කලි ගත්තොත් පෙන්ටේසින් සයිට් එක බෙදෙනවා දැන් කට්ටියක් අපි කියන වාන බිට ඇසස්මෙන්ට් කරනවා කියලා කියනවා අනි පැත්තෙන් කියන පෙන්ටේෂන් ටෙස්ටිං කියනවා අනි පැත්තින් රෙඩ්ටීමින් කියන බ්ලුටීමින් කියන එතකොට මොකක්ද මේ තිකේ වෙනස තමයි ගොඩක් ඇතින ප්‍රශ්නයක් ති එතවට ඔස අපි අපිමොත් බලු දැන් සාමාන්‍ය කෙනෙක් පටන් ගන්න පිටම අලුතෙන් ඉන්ෆිමේෂන් සිකට ආස කෙනෙක් නොයගේ ඇගේ තින මේද කරන්න පුළුවන් කියලා එතුර ඒවගේ කරන්නන්න කෙනෙට කොතනදයි පටන් ගන්න පුළුවන් කෙන හොඳ පටන්ගන්න ස්ටර් පොයින්ට කොයි වගේ ඒ ඇත්තරම හොඳ ප්‍රශ්නයක් ඒවගේම එකට උත්තර දෙන්න තර්ම අමාරුයි <laughs> දැයි ලංකාවේ ලංකාව කනෙට්ටමන් ඒතින් මේ හෙම කැන ලංකාවේ වාජ මමත් ලංකාවේ කොල්ලෙක් ඉතින් මට ඇත්තටම ඇත්ත කතාව ම කිවත් මට ජීවිත කවුත් මට පාත්තක පෙන්වෙන ම මේදේ කරන්න මේදේ කරන්න කියලා මම තනීම හොයාගෙන තමයිතින්ගේ ඉති ඒක ම රැකවන් කරන්න කට්ට කන වැඩක් ඉති ම ගොඩක් කට්ට කාලා තියෙනවා බැනුම් හලත් තියෙනවා ඉති එහෙම ඒම තමයි තනිම පාත්තක හොයන්ගේ ඉතින් ඉතින් ඉන්ෆර්මේෂන් සැකටි කාවහරි කෙනෙක්ට දැන් ආසයිනං කැන මේක හරිට පෙන්ට්‍රේ එකන හොඳ ලෙවල්ල එකට එන්න ඕන්න මම කියන පොඩි කාලෙ ඉදම්ම පැෂන් එක තියෙන කැන ඕනම දෙකට ප්‍රශන් එක නැත්තම් හරි අමාරුයි ෆිල්ඩකට එන්ට වෙන්න අමරේකන්න අපි දැන් ඕනම දෙකට ඉන්ට්‍රස්ටේ කියනක තියන්න ඕනේ දොස ඉන්ට්‍රස් එක තියන්න ඕනේ මම මම මගේ ජීවිතයට අත්වත් මම හිතුවා ම මුලින් නෙට්වකින් කරනවා කියලා ඇති නෙට්වකින් කරනකොට මට හිතුණා ටිකක් කල්ගේ ටැම මාසගන කළ මට එකටයක් එපාවුන ද ම ඇත්තම කතාව ම ඒලව කරෙත් නැහැම ඔලවලින්ම නැවත්තුවා මට එපාමුණා ඊට පස්සේ මං හිතුවා නෙට්වකි කරනක ටිකක් කල් ගිල මට ඒකත් එපාලම සොෆ්ටෑ කළ සොෆ්ටෑ කරල මට ඒකත් එපාවුන ඉතිං මට කියන්න තියෙන ඔලට මෙයින් ම හැකින් කැම්පේන්ටේෂන් ටෙස්ටිං ෆිල් එකට හෙමනත්තම් මේ හැකින් ෆිල් එකට එන්ටවෙන්න එ ගෝල් එක නෙට්වර්ක් ඇන් සොෆ්ටය මේ දෙක මෝනේ කැන් එකක් කල්ලා අපවාට කියන්න බෑ මෙහ මට මෙතැන්ට යන්න පුළන්තර මොකද මේ ෆිල්ඩක හැමැකිම අපි මැද තියනෙ කියන්නේ මේකං වෙන්ඩාග්‍රම එකක් ගැහුවොත් මේ සර්කස් මැද තියෙන තමයි මේ ඉන්ෆර්මේෂන් සැකට කියන කන පේෂන් ටෙස්ටිං කියන ෆිල්් එක මොකද හොඳ ප්‍රෆෙෂනල් හැක කෙනෙක් වෙන්න ඕන්න වාට හැම දෙයක් ගෙන නොලෙජ් එක තියෙන ඉන්කලඩින් ෆරන්සික් න් සකට ඇස්වල් එක නොසද මේ වගෙන දෙකන් අප හිතුමක මේ යට න සිකට සයිඩ් එක්ස්පර්ට් කනෙක්න්න නම් යට සොෆ්ටය ඉජනහමතගේ කෝඩින් කන්සෙප් ගැන ඒගේ නෙට්වකින් කන්සප් එක TCPIP ඒවගේ ඒවගේ ෆොරන්සික් සයිඩ් එක එන හැම පැත්තම ඩොමෙන් ලොක හොඳ ඩොමෙන් අයිඩ එකක් තියෙනවා හෙමද ඔව හැම එකක් ගැනම හොඳ අයිඩ එකක් තියෙනවන එක අනිවාරෙන් ඇත්ත ඒක ඒක අනිවාර්යෙන් අවශ්‍යයි. ඒ කියන්නේ මම කියන්නේ ඔයා තනිකරම අවුරුදු ගාණක් system engineer කෙනෙක් වෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. but you need to have the basics. ඒ කියන්නේ හැම එකක් ගැනම හොඳ understanding එකක් තියෙන්න. ඒ කියන්නේ මොකක් හරි problem එකක් ආවත් කොහොමද ඒක ඉක්මනට අපි react කරන් solve කරන්නේ. ඒ හින්දා the base knowledge එකක් foundation එකක් ඕනේ. ති ඒකට ඒකට ඕකට පුළුවන්තරම් ගොඩක් දෙව බලන්න එක්ස්පෙරිමෙන්ට් කරන්න මම කියන්න සොෆ්ට ඕන කියලා ඇගරිතම පැත්තිෙන් අන්තටම යන්න ඕනි කියලා මම කවදාවත් කියන්නේ නෑ අපි අබේසිකල වාට බේසික් අයිඩියස්ටික තියෙනුන ප්‍රෝගම කැන්ලයිස් කරන් දැනගන්නන කොඩි කන්සප් යනගන්න ඕනි ඒවගේ දේව ලැන්වජස් පුළුවන්තර ගෙන ගන්න මොකද ඉන්ෆොසෙක් ෆිල්ඩ එක අපිකත්ව බයිපස් කරන්න ඇන්ටිවරස එකක් අපි පවශල් ලියන්න පුළ මොට අයිටවල් ලියන්න පුළන් ඩෙල්ෂ ලියන්න පුළුවන්ගේ හිද හැම ලන්වච කනම හොද මේක තියෙන මොකද සමාර ලෑන්ජස් මිනිස්සු කිව්වම අහලවත් නෑ ඇති ඉතින් ඒ හින්දා ඉතිං ඒහින්ද මේ වගේ දේවල් ගැන හොඳ නොලේජ්ජක තියෙන ති අපි නෙට්වකින් ගිය හැම එකක් ගැනම හොඳ හොඳ පොඩි පොඩි දෙවල් ගන්නත් පොඩ්ඩක් හරි නොලෙජ් එක තියෙන මොකද ඒ නොලෙජ් එක හොඳට ඇති රිසර්ච් කරන්න එත මොකක් අපිට ඉදිනට මම මම කියන්න ම ඔක්කම දෙවල් දන්න අපිට හිටකම මොකක් අලු චලෙන්ජ එකක් හම අපි වැඩිපිට ඉන්නවන මේක බෙම Google කල ඉක්මට ඉක්මට දැනගන්න එකට ඒ ලෙවල් එකට එන්න අර හොඳ බැග්‍රවන්් බේස් නොලෙජ් එක කනිවාරෙන් අවශ්‍යයි දැන් ගොඩක් හිතනවා දැ ප්‍රෝගමින් කනකට මැත්ස් ගොඩක් ඕනි කියලා ම ඒව මැස්වත් කරලන ඇති ඉතින් ඒ බොහු කතා එහෙම එහෙම එහෙම එකක් නෑ අපිට හැම එකක්ම මම කියන අර තමාට ඩෙඩිකේෂන්නේ කියන ඩිකේෂණ එක තියෙනවනම් ඕ එකන දැන් අප ක්ම්පල් ක්‍රිප්ටග්‍රි ඉගෙන ගන්න පුළුව ඕන කෙනට ගෙදර ඉදගෙන හරි මොකද ඇතිවෙන මං කියෙන අද කාලෙස් මේ ඕනම දෙයක් කාටල් කියන්න බෑ ලෙක්චර ගැන්වෙන කියන්න ඒ එක්කසස් නෙමේ මං මං ගෙන මට ගැන්වනෑ කියන්න බෑ මොකද හැමකම්ම ඉන්ට්‍රට් ගුගල් කොත් හැමකම තියෙනවා ඒහින්ද ඔව හැමකම් ඕනක අප උයන්න වනත් YouTube එක තිවන මොනව නැති ඕනම ඕනම පිල්ඩ එක ඕනම දෙයක් Google ගොත් හොයන්න පුළුවන් ඉතිං ඒ නිසා අනිතක තමයි Google කන ස්කිල්ල එකක් තියෙනට Google කන ස්කිල්ල එකක් නැත්තැති වැඩක් නෑ ඒ හැමෝටම තියෙන දෙයක් අදකාල හැම දන්න Google කන ප්‍රශ්න තියන ලංකාව කොමත් ඉස්සරහගෙන වෙන වචන සර්ච් කල නොසඳ ඉතින් අරවගේ ඩිකේට දෙයක් සර්ච් කන කටිය කොයි වගේ කියල කියන්න බැයිති මෙමයි අපිත් එක් ඉන්න ගොඩක්කා කටිය මේ පත්‍ර මාර ඉන්ට්‍රස්ටිං අතිනක අපි දැන්දන්න ොද යන ප්‍රශ්නත්ක තේරෙන ති ප්‍රශ්නත්ක එනිසා දැන් සාමන අපි හෙම පටන්ගන්න ඕන කෙනෙක්ට දැම් සාමනෙන් අපි ඒකාල දන් ස්කෝල ගිල්ලා එකගෙන නවන ඔසඳ ඒවුනාට දැන් අපි ඒලවල් වගේ සබ්ජ කැන කරලෙවරල්ලා ඉට පසා පේජට එද්දි අපිළඟ තියෙන ඒලොල් සටිෆිකේෂනක් විතරයි සමාර්කටට චාන්ස සම්බන කැම්පස් යන්න සමාර්කටට චාන්ස සම්බෙනවා කොහැරි මොක්කර පිම පොෆිෂන් සටිකේෂන කල ජොබ්යක් කරන්න හම සමකට ඔය දෙකම නැතිව අවස්ථා න ඉතින් සාමන දැන් ඒවගේ කැන ඒලවලින් කැම්පස්යන බැරිවෙන කෙනෙක්ට සාමන මොනවගේ පාද තින කියන්න මොනාද මේ පොෆිෂනලි කරන්න තින සටිකේන් සහ එකන ඇකඩමිකලි ෆලෝ කරන්න තියන්දවල ඔයත ඔයත මොනාද තින පොඩිපොඩි වෙනස්කම් ඔව මෙහෙම කත්තියෙනවා මම කියන්න ඕන කෙනෙක්ට මම මම පර්සනලි මන් ඩිග්‍රියකදී මම ඇදිරි අතරමද නවත්තන්න වනා මට මොකද මට ජොබ් එක කාපන්න මට අටමාව කරන්න වනා බත් එනිවේ දිග්‍රිය එකක් කියන එකක් මම කියන්න එක ඇත්තටම සත පහකට වැඩක් නෑ කර මං හම කියන්න බත් ගොඩක් මම එක්ස්පේගෙන්ස් කරලා තියෙනවා ඩිග්‍රි තියෙන අය ති එච්චර අපි හිතන තරන් ඉන්ටන් ෆෝක්ම්පල් මේ හැම කටකම තින ඉන්ෆර්මේන් සැකට ඩිග්‍රස් තියෙන අපේ සිලබස සේම දක්කම හරිම ප්‍රාථමික අයිති වච්චරම ලොක ලෙල්ලෙක නැහැති බේසික් ටික් කියල ති ඔයිටකට ගොඩා කට සල්ලිගෙනවා ඉතින් ඊට වැඩිය අපිකත්ත් ඉන්ෆර්මේන් සැකට ඉන්ඩස්ට්‍රික විතරක් ම අනි ෆිල්ස් කන මන්දන්න නැහැ මේ ෆිල්ඩ එක ගොඩක් ප්‍රවශන ලව සටිකේෂන සමයි ගොඩක්ම පිළිගන්න ඒ කියන්නේ ෆක්ම්පල් අපි කිවත් OSCP Offensive Security Certified Professional ඔය කියන එක්සෑම් එක Um, um, සෑහෙන ඉන්ට්‍රශනලි පිළිකත්තු එක්සෑම එක ඉතිං ඉතින් ඒ වගේ ඉන්ට්‍රේෂන් රෙකක්නයි සටිෆිකේෂන්ස් නිසා ගොඩාක් කලාට තමන්ට තියෙන රෙකක්නිෂන් එක වැඩි වෙන්න පුළුවන් ඉතිං uh, ඒ වගේම තමයි මම කියන්න දැන් මම කවදාවත් කියන්න එක දෙයක් කරලා ගොඩ යන්න පුළුවන් කියලා ම කියන්නේ නෑහකට ඒ කියන්න සටිකේටක් කරලම ඉන්න බැහබත් මම කියන්නේ සටිකට තමගේ සේවිය කර තියන එක හොඳ ඒවගේ ඇකඩමික් තියන එකත් හොඳයි ම කියන්න ඇකඩමික් කරන්න එපා කියලා බට uh, ඒක ඒක ගැන ටූම ශෝක වෙන්න පාකරමික් කියනක හැම් ජෙස්ට ඩ ෝද තියෙන එකට මංක ඉන්ෆර්මේෂන් සෙකටිකත්තුත් මම රැකමන් කරන්න ඇත්තටම කම්පිට සයින්ස් වගේ දෙයක් වන ගොඩක් හොඳ මුද ගොඩක් ෝරෝඩින් කවෙන හිද ම අනි ස්ේෂලයිස් දේවල් ම ඇත්තටම රැකමන් කරන්න යන්නෙන හැති බට ඕරන් එකත් ඕරෝඩින් කවෙන වන ඇත්තටම කම්පිට සයින්ස් වගේ දෙයක් වන්න ගොඩක් හොඳයි එහෙම නැත්තං ඇකඩමික්ස් ආට ගැන එච්චර නැත්තං මම හැමතිස්සම රැකමන් කරන්න ඉතින් පුළුවන්තරන් තමන් රිසර්ච් කරන්න තමන් ඉගෙනගන්න තනියම සෙල් ස්ටඩීන් තම පලවෙනි කන්සෙප් එක ඉතින් එහෙම සෙල් ස්ටඩී කළ ලෙවල් එකට ආවට පස්සේ මම කියනවා පේටෂන් ටෙස්ටිං වලින් තම ඇත්තට මේ ෆිල් එක පටන් ගන්න පුළුවන් ඇත්තන එක පාර මට යන්න බැහැ ප්‍රසර්චින් පෝස්ස එකට මට යන්න අමාවයි එක්ස්පිගස් මදී අනිත්තක තමයි ඒකට ගොඩා කල්ල යනවා ඉතින් ඒහින්ද මො සාමන හැමදේකටම වගේ ඔසන් අපට පාත්තකත්වන එක පට පෙලෙවට යන්න බෑ අපට ඉතින් තමන්ට ජී ඇත්තරම ඉන්ෆර්මේෂන් සෙකට ෆිල්ල එක හොදම තැනටම ටෙස්ස කෙනෙක් වගේ පටන්ගන්න එක මොකද මම ඊලා අපීලක ටපික් එකට එනවා මොකක්ද වක වෙනස කියන එක ඉතිං අපි දැන් දැම් මෙතනින් දැන් අපි කිව්වොත් එහෙම දැන් තෙස්ත කෙනෙක් වගේ පටන්ගානම් බේසිකලි හොඳ නොල හොඳට එක තොප් එක එක පොයින්ට ගත්තම CTS කැප්චේද ෆලක් දැන් අපි Google කරොත් එහම ඇතිවෙන්න කැප්චේද ෆලක් එක්සයිසස් බලන්න පුළුවන් එකන මේවා කැනම හැක් කරන්න හදපු මැශන්ස් වර්ල් මැශස් ඩවන්ලෝඩ් කළ වට ප්‍රක්ටිස් කරන්න පුළුවන් ඉති මෙහම ප්‍රක්ටිස් බට් එකක් මතක තියාගන්නනේ මත් පොඩිකාලිතය කැප්චේද ෆලක් ගැහුවට පස්සේ ඔන්න පොක කියලා ඒත් අපි ඇත්තර ෆිල්ට එකට ගියට පස්සේ කැප්චේද ෆලක් කියන මෙන්ටලිට අප අයින් කරන්න මොකද ඒවාගේ දෙවල් අපිට ඇත්ත ලෝක හම්බෙන්න හැති සාමාන්‍යෙන් දැ අපි සිටියක් ගත්තා මේක අපිට ඇත්තරන පේ එක්තරා විදික කැන බොක්ෂයක් තර ගැන එතන බොක් තේරෙන්න්න ගැන අපි ඉදශල ගහම අපට සාම ඇතන ති බොහද ඇත්ත වශමකොත්ම ඩිරන් නාරයක් කියන ඒට සම්පූර්ණ වෙනස් දැහැබැයි මෙහම දෙයක් තින අපි අර සිටියක් කරලගන්න නොලේජ්ජක අපි අපිටට යම්කිසි ප්‍රසන්ටේජට ඇප්ලය කන පුළුවන් ඔව අනිවාරෙන්ම සටF එක හිතන විදි හදන් ප තමන්ගේ හිතන අපි කිය තිකින් පටන හතන්තම සටF කන ඔයිසිප එක්ම තනික බේස් ොද තිකින් පටන වගේ ඔයිසිී එක්ම එක තියෙන e එක රිවර්ස ජිම එක එක්ස්පයි ලක්මට යන පැත්තක් ඒකෙත් ගොඩක් අයි කම්පෙන් කන මේක ින්ඩෝස් එක්ස්පි ටාගට කන බට ඉට the way the the correct way to think. එහෙම තමයි කියන්නේ හරි වේක ඔයාලට උගන්වනවා. ඉතින් අර හැමතිස්සෙම අපි දැන් ඒක තමයි ගොඩක් recognize. ඒ කියන්නේ දැන් අපි ගත්ත සමහර ගොඩාක් exams ඇවිල්ලා multiple choice questions uh, ලියන ඒවා තියෙන්නේ ඉරි ගහන ඒවා but uh, අර අර වගේ exams ගත්තොත් ටික practical. ඉතිං ඒ වගේ තමයි මම ඔය ප්‍රවශනල් එක්ෂම්ස් කන කතා කරදදි රටින් රට සමහ වෙනස්සෙන දැ ෆෝක්ම්පල් UK ගත්ව ට්‍රෙස් තමයි මේ ගොඩක්ම එක්සප්ට USA ගත්ව සෑන් සක්සප් ඒ එතකොට දැන් ලංකාව ඉන්දයාගත්ව ගොඩා ජොබ්සට අහනවා සීච්ච කහන ඊසි කවන්සිල් වගේ තම එක්සප්ට ද මේ කටවල් දොල අනිත්‍යව කතා වෙන්නවත්න බේස්කල වැඩියම් කතාවන්න කෝසප හමතන් ක්‍රෙස්තම වැඩියම් ගවමට එකත්තෙක් දේවල් ගොඩක් බෑන්ක්සේම කතාවන්න ඒවා ගැනති ඒන්න රටින් වටට ප්‍රවශ ප්‍රොෆෙෂනල් බේ සටිකේන් තින මොකද ඒවා තියෙනවනම් විතර ඒ සටිකේටකට විතරක් මෙච්චර ගන් පලස් එක්ස්පිරියන්ස් මේමගේ සැලගස් කන ෆික්ස් මවට් මේ රටවදුර ඒ බෙංවෙලා තියෙනවා ඒහින්ද ඉති හින්ද වටින්ගට වෙනස් වෙනවා ඉතින් um, එතකොට ඕල ගොඩක් බලන්න ඕනේ මම මම කියන්න නෑ සටිකේට් එක විතරක්ම කරලා ඉන්න කියලා හෙම නෙමේ මම කියන්නේ uh, මං සටිකේට් කරනවා කියන ඉස්ටස් ෝය කැරියවයිස් එක හොඳයි සේවියකට හොඳයි එහෙමකක් තියෙන් ඕනේ මොකද කැම්පනිය අහනවා ඒ වගේම තමයි කොච්චර සටිකේස් තිබත් වැඩක්න ප්‍රක්ටිකල කරන්න බැගන එක එතන හට වැඩක්න වගේ හොඳ ප්‍රක්ටිසකක් තියෙනක පෙන්ටෙස් කෙනෙක් හැම තිස්සම අප්ඩේට් ති න්ඩබටකව ක්ස්පයිටකව හොඳ අප්ඩේට් එක තියෙන් ඕනේ ඒවගේ තමයි අවට් of the බොක් හිතන්න ඕනේ එතකොට අනිවාරම අවට් of the බොක් හිතන එක තියෙන් ඕනේ um, ඉතිං um, ඉතින් ඒ ඒ ටික තමයි uh, තියෙන් ඕනේ තියෙනවනේ එත දැම් හම් බලොත්ය මගේ අයිඩියගෙන uh, දැන් uh, මුසුද දැන් අපි සමන කඩමි කොලිකේෂන අපි කරත් හට ප්‍රෆිෂන් කොලිකේෂන අපි කරත් අපේ අවසාන ඕවරෝ අයිඩියක වෙනු අපි කැනේ ඒ සබ්ෙක්ේ ගැන හොඳට එක්ස්පට කෙනෙක් විදර ඉන්න එකන අප අකරමි අපිතුම ඇකමික් මොනට ඩිග්‍රියක් කියල මුතු ඩිග්‍රිය අපි කම්පිට් කලාවත් අපි යන ජොබ් එකනුව අපිට ඩොමේන් එක හොඳ අයිඩකත්වන මොනදේ කරත් අපට පොෆිල් සටිකේෂන අපට ඒක තව වැඩිදුණු කරගන්න පුළුවන් ඕ ඒක ඇත්ත ඕ එකන්නේ ඕ ඒක සහතික ඇත්ත ඩිග්‍රිය එකක් කරා කියලා ඉතිං කැන ඩිග්‍රි පස් සටිකේටස් කැන ඒ මැතව යැපෙන් එපා කියන තමයි මම කියන්න හැමතිස්සම ඒක තමන්ගේ කොලිෆිකේෂනයක් විදිර කියන තමන් දැනුව රැස් කරගන්න දෙයක් විදිර තියාගන්න එක මහිතන ගොඩක් හොඳ දෙයක් මොකද නොලේජය කියනක දැන් ගන්න තැන් ගොඩක් ිසොස් තියන ඉස්සරවාගේම ඉස්සරන අපේ ලයිබ්‍රයක් විතර ඇතිේ පොත්තික කියවන්න කියලා ඉතින් දැන්හෙමන දැන් අපට ෆෝන අප අතේ තින ති ඕනකට Google කරන්න පුළුව මොක්ද පෙන්ටෙස්ටිං කියන මොකද වන්න ෙස්මට එක් කියන කියලා ඉතින් එනිසා තමන්ට මේක ඉන්ට්‍රස්ට ඇති න ඉතින් අනිවාරෙන්ම ඒ පාත්තක හවාන්ගනක එච්චල්ලොක දෙයක් නෙවේ ඉතින් එන ඔසද අප පිරට බලොත මේ බේසිකල මොකක්ද මේ වනරබට ෙස්මටක් කියනහතම් පෙන් ටෙස්ටිං අපි ඔන්න රෙට්ටීමන් වගේ කියන ඔය කන්සෙප් තුන ඔය වගේ කන්සෙප්ටික මොනාද මේ ඇත්තරම් වෙන්න මොකක්ද මේ වචන පිටි පස්සෙන් තියන්දේ මොකක්දකින් ඕ මේක ඇත්තටම මේක ඇවිල්ල ඇත්තටම විශේෂ ගොඩක් ඉන්පෝර්ටම කොෂ්න එකත්තම මේක මොකද ගොඩාක්කටමික කන්ෆෂන එකක් තියෙනවා ඉඳන් අපි ගත්තොත් එෙම ම ලිින්ඩින්ට එකෙම දකිනවා කට්ටියක පෝස්සර ගහතිනවා red teaming head red team head red teaming කියලා ගහතින සමාරය පේන්ට්‍රේෂන් ටෙස් කියලා ගහතින එතකොට දැන් සමාර කම්පනිස් ගත්තොත් අපි දන්නවා තින් කැනෙ ඉඩිපෙන්ස් තැන් ෝ එක්ම්ප සමාර කපනිස් කරන්න ජෙස් ඔඩිටිං තින් එතකොට සමදෙන් අක ලංකායට කන්ෆිෂන කතින මොකක්ද මෙල හැක්කන්නවද එක් මොනොදම කරන්න කියලා ති ඇත්තතම වන්ඩබට ඇසස්පන්ට එකක් කියන්න හැමතිස්සම ඉස්චස් අපි නිකං වන්ඩබිට රිපෝට්ටයක්කන් දෙනකත වන්බිට ඇසස්මට එක අප එතින හට මුකුත් කරන්න නැහැ ඉතින් මේ වගේවට අප හැමතිස්සම අපි ඔටෝමේට ටස් පාච් කරනවා ස්කෑනස් පාච්ික හම කත වන්ඩබිට ඇසස්මට එක අපි කරන්න එතින හට මුකුත් කරන්න යන්න ඉතින් එතන බේසිකල අපි කියන විදිට පෙන්ටෂන් ටෙසින් කියන එකක් වෙන්න නැහැ ඇති ඒ ඔයක් ඔයක ඇවිල්ලා සාමාන කැපනය කියල ම වනබට ඇසස්මට කෝන කියලා අපි කරන්න ඒවගේ දෙයක් ඉතින් එතට හිලාගේ ටොපි එකතම පෙන්ට්‍රේෂන් ටෙස්ටිං කියන මොකක්ද මේ ඇත්තට පෙන්ට්‍රේෂන් ටෙස්ටිං කියන අනිත රෙඩ්ඩීමින් කියන මොකක්ද කරති මේ දෙක ගොඩා කන්ෆසින් ටොපික් එක හරි දැන් පෙන්ට්‍රේෂන් ටෙස්ටිං කියන්නේ අපි හැමතිස්සම අපි බලන්නේ පෙන්ට්‍රේෂන් ටෙස්ට කෙනගේ ජොබ් එක තමයි ඕන ඉන්ෆශක්ෂයකහි දෙන දෙන ස්කෝප් එක තියෙන පුළුවන්තර මන්ඩබිටිස් හොයන එක තමයි හොයල එක්ස්පලයිට් කන්න එක තමයි මෙතන එක්ස්පලයිට් කරන අපි බන්ඩබිට එක කියන්නට ඇස්මට uh, එක තුර අවසාන ඕවරෝල් අවට්පුට් එක වෙන්න එක තිය අපිතුම සිස්ටමයන් තුත්තේ මේ තින වන්ඩබිටිස්ටික අයින්ෆයි කරගන්න තමයි මේන් ටාගට්ට වෙන ඕ ටාගට පේන්ට්‍රේෂන් ටෙස්සින් රිපෝට් එකක් ගත්තොත් අපි කවදාවට රිපෝට් කරන්නේ නැහැ එක්ස්පලෝයිට් කරන්න බැක ඒව රිපෝට් කරන්න නෑ අප හැමතිස්සම රිපෝට් කරන්න අපි එක්ස්පලයිටබල ප කන්සප් එකක් තියෙන්නුව නැත්තං අපි එක කවදාව ප්‍රපෝට් eh, එක ලියන්න නෑක තම පෙන්ට්‍රේෂන් ටෙස්ටිං කියන්න හද අනිතක තම ම විශේෂෙන් කියන මේ ෆිල්ලේ රිපෝටින් කියන ගොඩක් වැදකත් ම ගොඩක් රිපෝට් සැකල් තියෙනවා තිං සමාව කම්පනස්වල මෙහෙත් එහෙමයි වැඩක් නෑ ගන්නම දෙයක් නෑ තිං රිපෝටින් කිය ගොඩමකොද අපි තම රිපෝට් එක දෙන්න නෙට්වක් ඇඩමිස්ට්‍රේට එයාට කිසි අයිඩියක් නෑ මොකක්ද එක පාරකිවොත් එහෙම මිමිකැස්වලින් පස්සුවඩ් ඩම්කන්වා කිවත් එහෙම නැත්තං පේසික් එක්ම්පල ඒ පිස් පූපින් කිවත් මොකක්ද මෙතන වෙන්න ති ඒ කිසි අයිඩයක් නකොදයක් බැග්‍රවන්් එකක් නෙමයි ඒහිද පොට ලියනකොට අපි ලියන්න හැමෝටම තේරෙන විදිර අපි අනිවාගේ සොලූෂන් එක ලියන්න ඕන ඒක තමයි ම කිව හැම එකක් ගැම නොලෙජ්ජ ඕන කියදන් ෆෝ එක්ම්පල් රෙස්පොන්ඩ වලින් ටල්ම් හැශ ස්ටිල් කරන්න පුළුවන් ස්B සයින් එක ඕ කලන කොන් කරනක අපි ලස්සන ස්ටෙබ් බයිස එක ගජිස්ක ඩිට කල හරි අපිට ලියන්න ඕනේ ඉතින් uh, නැත්තන් එතකොට බල රිප රිපෝට් බල අපි කිවත් මෙන්න වන්ඩ බිටික තියෙන කියල එම කොහෙන් හදන්ද මේටික ඔව ඒහින් අප හැමිසම් පේන්ට්‍රේෂන් ටෙස් කෙනෙක් වගේ වගකීමත් තියෙන අපි මේ හොලා ප කන්ප් පෙන අප මෙන්න අප ක්ස්පයිට් කලා මෙන්න සොලූෂන් එක මෙන්න මේට සෙප්සික ෆලෝ කල ෆික් කරන්න කියලා එහම ෆික්ස් කරන්න කියලා ලියන්න හැකියාවක් නැත්තන් අප පෙන්ට්‍රෂන් ටෙස් කෙනෙක් කියලා කියන්න අමාවයි මොකද ති නිකං මේටික බක්සිකවල ඔන්න අපි හයාගත්ත කියලා පොකවගේ දුන්නට එක වැඩක් නැහැ ඇති දෙකට ඉන්දශයක වශය හම පෙන්ට්‍රේෂන් ටෙස්ටිං අපි කරන්න අපි හම කරන්න අපි සොලුෂණගත් එක තමයි දෙන්න එහම නැත්තන් සොලුෂණය අපි දන්න තප එක්ම්ප අපි බ පපිේෂන මොක් ලෝජික ශයකර අඩුවන්ටම ලින්ක එකක් හය අපි දන මේටික පොඩක් කියවන්න කියලා එහම තමයි ඉතින් පේටේෂන් ටෙස්ටිං එක අපි ඇත්තරම වෙන්න ඉති පුළුවන්තර මන්ඩිට හොල අප එක්ස්පයිල් කල ප්‍රෝ් කන්සප් එකක් තියෙන් නොව නැත්ත නික අපි හිතන අප එස්සෙස විශ්ව එක හවාගත්ත කියලා අපි එක මේ ලියන්නයන් ලියන්න යන්නමකොද වැඩක් නැති හිද කිසිම මේකක් නෑ ඉම්පෙක්් එකක් නෑ ඉතිං ඕ ඉතින් ඒක තමයි පේටේෂන් ටෙස්ටිං කියන එතකොට දැම් තව කත්තයි මගේ යන්න පේටේෂන් ටෙස්ටිං වල කවදාවත් අපි අපි දැන් හිතනවා සමහර වෙලාට මේ සීගෝඩේස් කියලා සීගෝඩේස් කියන්නේ මොකක්හරි අලුත් අලුත් වන්රබිලට එකකැන් අපි හොයාගන්නවා ඉන්ටප්‍රයිස් නෙට්ව එක කස්ටම් තියෙනවා බයිනරය එකක් ඒකෙන් ෆයිල් ෆයිල් සවිංශයම එකක් ඒක වන්රබිටයක් හොල එක එක්ස්පලොයිට් කරලා අර ලොකුවට අපේ සමා කලාට ඒ වගේ දේවල් අපිට අහුවෙනවා ඒත් සාමන පේන්ට්‍රේෂන් ටෙස්ටිං වල දැන් හිතන්න අපිට අලු තව සර්වයක් තින එක දෙක දුවනවා එක සර්වයක් දුවනවා ඒ සර්වක එක්ස්පයිටයක් නැහැ ඉතින් අපි කන්න ක්ස්පයිටක් දියල් අපි බලන එක ෆස් කරලා ටෙස් කරලා ඒ එක වන්ඩිටක් හොයිල ක්ස්පයිටල් ලියලා ඒ විදිහට යන්න පුළුවන් හාගද හැබැයි හැම්තිස්සම් පෙන්ටෙස්ට එක ස්කෝබ් ටයිම් ්‍රේම් එක හරිම ලිමිට සාමාන්‍ය සතියක් සති දෙකක් එහම නැත්තන් අපි ට්‍රේ60 ඩිග්‍රස් මේ ෝරෝල් සෙකට ෝවී එකක් කරන සාමානීතින් සතියක් සති දෙකක් වගේ තමයි එක් වැඩිමනොත් සතියක් තමයි වැඩියමයන් සල්කෝ සති දෙකක් වගේ තමයි යන්න ඉති එහින්ද මේ ටයිම් ්‍රේමයක් හිද ටයිම් ්‍රේම එක අඩු නිසා අප කිසිම ටයිම එක ඩ ක්ම ක්ස්පයිට ියලප් කනවා කියන එක ලෙසි වැඩක් නමට ටයිම් යනවා එක පා අලුත් එකක් කරන්නවා ති එහින්ද බට් එක ලිමිට් එකක් නෑ පෙන්ටෙස් එක දක්ෂ දක්ෂයින යට පුළුවන් um, බාන්ඩිස් පන්නගෙන තවත් තියෙන එක්ස්පයි තවත් එක්ස්පයි තනීම ලියල තනිම යන්න පුළුවන් ඉතිං ඒක ඩිපෙන්ඩෝන පෙන්ටෙස් තම අනිත් එක තමයි අපි හිතන පෙන්ට්‍රේෂන් ටෙස්ටිංගල එක පාර එන්මප් ස්කෑන් කරා එන්ම එකෙන් ගැහ්වා එන්නසස් එකෙන් ගැහ්වා එහෙම ඒක ඒක ඇත්තටම ගොන් කන්සප්ක පොඩි බ්ලොක් පෝස්ට පොඩිලමයි කන්න වැඩත්තම අපි පේති ඇත්තට හොම නෙම පෙන්ට්‍රේෂන් ටෙස්ටිං වෙන්නේ ඉතින් පෙන්ටේෂන් ටෙස්ටිං වල ඉතින් ඇත්තමකොත් කම්පෙන එක එන්ට්‍රි පොයින්ට එකතු එක්ස්ටර්නල් අවට්ලුක් වන්න ක්ෂේන්සර් එක වන්න පුළුවන් හෙමනත්තන් සමා කලා තින රවට් එකක් වන්න පුළන් ෆර්මයක බැක්්ඩෝ කරන්න පුළුවන් හෙමනත්ත රවට් එක වන් ිට කන්න පුළුවන් එකට යාර මැසම් සයිඩ් ඕන වෙනවා ඇති ඒවගේ තමයි ඒහින්ද ඉන්ට්‍රි පොයින්ට ඕන එකක් වන්න පුළුවන් එතොට අපිට ඒකැන එක තැනක් කියල කියන්න අපිට ඔවරෝලි බලන්නවා ැන මේ තැන්වල තියෙන පුළුවන් ක දස අනිවාරෙන් සමාද ෝ එක්ම්පල් කැපෙන එක දුනට ෆුල් ෆුල් ෆුල් සැකට රිවිය එකක් කරන්න කිවොත් වයිෆයි එක්සස් පොයින්ට එකක් වෙන්න පුළුවන් uh, මෙ මේ ඉන්ට්‍ර පොයින්් එක එතකොට දැන් ඒ හින්දා දැන් අපි අනිත්තක තමයි මම මගේ මගේ පර්සනලි මම ගොඩක් කලාට ගත්තොත්තේම දැන් නේමප් ස්කෑන්කින් අපිට ඩිටර්මයින් කරන්න පුළුවන් මේ මොද පෝස් ඕපන් පෝසිය ගත්තට පස ඉතින් අපට සාමාන්‍ය ගෙස් කරන්න පුළුවන් එක්ස්පේගෙන්ස ගත්තක එකනවා ඉතින් අපිට එක් සමා කලාට ඔටෝමේට ස්කෑන්ස් දෙන ඒ ගොඩක් ෆෝස් පොසිටියස් ඉතින් ඒහින් අපි පගසන් වෙන්න ඕන යම්තිස්සම ඉතින් ස්කෑනසක ඩීල එක තම පේෂන් ටෙසින් ටෙස්ටේක හැමතිස්සම පරෝ් කන්සෙප්ට රිපෝට් කරන්න එහෙම නැත්තං අපි කවදාවත් එහෙම කරන්න ඊළඟ එක තමයි අපි දැන් කතා කරවා ඇහුේ දැමයි රෙඩ්ටීමින් කියන මොකක්ද කියලා මේක ඇවිල්ලා ගොඩාක ඇතින ප්‍රශ්නය මොකක්දම රෙඩ්ටීමින් කියන්න කියලා දැ අප වචන පොඩටයක් අලුත්තන්න ොඩක්ට හලතින වාලටස්මන් පෙන්ටෙස්ටිං ඔය වගේ දෙවන දැ රෙටීමෙන් ලටීමෙන් කියන කට්ටියන් අලුත් වචනයක් නිවාරෙන්වා දැන් රෙඩ්ටීම් කම්පයන්ගොට අපි ගත්තොත් මෙහෙම ගොඩ හො ලොක කම්පනිස්වල රැටීම කියල වෙනම කාමරත් තියන බලටීම් කියල න රූම එකක් තියන ඉතින් බේසිකල කැපනික රැටීම් බලටීම එකක් කියල වෙන ඉටන තියන ඒවගේ රැටීම් ඇසස්මට එකක් කියන න මුලිම කියන රැටීම් ඇසස්මට එක රැස්ටීම් ඇසස්මට දුන්හම එක ඇතට මාසයක් වගේ කල්ල යන වැඩ ඉතිං ඒක අර වගේ පෙන්ටෙස් එකකට ෆික්ස් ටයිම් ්‍රේම් එකක් නැහැ මේක මේකට මෝදයන් වන් ඉන්නකට කට්ටිය දෙක තුනක් වගේ ඉන්නවා ඉතිං මෙතන වෙන්නේ පුළුවන්තර වන්ඩබිට අප හොයන්න යන්න හැකම්පෙන එක රෙට්ටීම් හකින් අපි කරන්නේ කොහොම හරි අහුවෙන්න බෑ අපි පුළුවන්තර ස්ටිල්දි වෙන්න ඕනේ කැන අහුවෙන් ඇති විදිට ඉන්නනේ අහුුණොත් මේක ෆෙල් අහුවෙන් නැති විදිහට අපි බලන්නේ එන්ට්‍රි පොහොමහි කම්පනයකින් ඉන්ට්‍රි පොයින්ටක් හොයාගෙන ඇතුවට ගිල්ල ඩොමෙන් ඇඩමින් කන්න හෙමනත් මොක් යිතින සෙන්සිට ෆල්ල කරන පූ එකක් පෙන්න්න ඔන්න අපි වැඩ කරා කිය අපි හැක් කරා කියලා එකන්න සාමානෙන් අපි රියල් ලයි් එක වෙන්න පුළුවන් සෙනාරුව එක ඒගොල්ල සිමිලේට් කරල බලනක තමයි රෙට්ටීමින් කියලා කියන්නේ අන්න හරි මොකද කිවත් මේ රෙටීමින් කියන ගොඩක් වැදගත් දෙයක් මොකද මේ රටේ තියෙන වෙනම මේ ක්වෙස්ට් වල අන්තිම සර්ටිෆිකේට් එක තියෙන රෙටීමින් වලට සම්බන්ධ එක ගොඩක් අමාරු එක්සෑම් එකක්. ඉතින් ඒක කරාට පස්සේ තියෙන ඇඩවාන්ටේජස් වෙනම තියෙනවා ඇති ඒවගේ තමයි රෙට්ටිමින් කෙන ගොඩක් වැදගත් දෙයක් තමයි මේ හරි අමාරු කන්සෙප් එක ඉතින් මේ ෆොක්ම්ප හොද එක්ම්පල් දෙන රෙට්ටිබින් වල සමක් කලාට දැන් දෙන්න තුන්දෙනන්න කිවහම ටීම එක එක්කනෙට අපිකවත් මෙතන මෙතන තම ගොඩක්ම සෝෂල් ඉන්ජිරින් පාච්චි කරන අපි පෙන්ටෙසිංල සෝෂල් ඉන්ජින් පාචිකරන නැහැතම පාච් කරන් වෙන්නම නැහැ බත් ගැටීමින් ල සෝෂල් ඉන්ජින් ගොඩක් පාච්චන කියන්න um, අපි උද එක පාර යනවා uh, දේපාන්දර රිසෙප්ෂන් එකට යනවා ඩිස්කස් කරගෙන ඉතින් ගිහිල්ලා uh, එහෙම කලා අපි මොකක්හය කරලා කන්වසේෂන් එකලාගෙන තියෙන පෙන්ඩ්‍රයිව එක අපි බැක්්ඩුව එකක් දාලා කෝම්හරි එක මැසින් එකට ගල එතනින් රිසප්ෂන් එකින් ටික ටික ඇතුවට ලැටරල් මූමට් වලින් අපි ඉතුක ටික හැක් පුළුවන්තරම් පුළුවන්තරම් මේම කැන් කැන අප ටාගට තින් ඩොමේන් ඇඩමින් අරගෙන මොක්හයි කේ සෙන්සිටව කැන හොත සොරි සෙන්සිටව ෆයිල් එකක් ෆයිල් සෙන්සිටව ෆයිල් එකක් අරම් පෙන්න්න එක තමයි අපි ගෝල් එක ඉතින් එහින්ද රෙටීම අපි ඕක තියෙන ඔක්කොම වානපිට හොයන්න යන්න අපි ටාගෙට් එක තියෙන මොකක් එක ගෝල් එකක් එතකොට මන් තාව හොඳ එක්ම්පල් දෙන රෙටීමින් වල මේක ඇත්ත ලයි රියල් ලයි් සිනාර එකක් හොම රෙටීම එකක් කන්නකොට එකන ඉන්න රිසප්ෂනිස්ගේ ස්මර්ට්ෆෝන් එකේ ඒ අපි සෝෂල් එන්ජිනීන් කැන් සෝෂල් එන්ජිනිය කරලා ඒ ලේඩිව අපි බලාගන්නවා එයට එයට පොඩි ළමයකින්නවා ඉතිං පසල් ගේම්ස් ගහන්න ආසා ඉතකොට කරන්නේ අපි ඉමල් එකක් අපි කන්න වැට ඇන්ඩරෝයිඩ් අපි ඩවන්ලෝඩ් කරන යෝජන ගේමරන් අපි මෙටස් ප්‍රයිතෙන් අපි බැක්්ඩෝ කරනවා බැක්්ඩෝ කරලා අපි ඊමල් එකක් යවන මෙන්න මේ ගේම එකත් මේගේ කලුත් අප්ඩේට එකත්තින ඩවන්ලෝඩ් කරන්න කියලා තින් එයා ඩවන්ලෝඩ් කරලා ඉන්ස්ෝල් කරට පස්සේ එයා කනෙක්ටලා ඉන්න කොහටද වයිෆ කෝපරේට් එක වයිෆයිවට කෝපරේට් වයිෆයි කියන ඕතෙන්ටිකේෂන් යන්න තනිකව එල් ඩැප් එකන මේ ක්ටව ෙක්ටිය යන්න ඉතින් එහින්ද ඔසන දැම කට හගින කට නිකම් ප්‍රශ්නයක් ඇති සමට මොකක්ද මේ ක්ටව ෙක්ටියක් කියන මොකක්ද මේ ඩැප්යක් කියන කියලා අපි ඒගොල පිස්රට එකන අපි කතා කරමුණ අපේ චන මේ බොඩ් කාස්ටගෙන් මොකද මේ කටට ගැන සමට දන්න තිවෙන්න පුළුවන් දන්න ඇතින්න පුළුවන් ඉතින් අපි එක ඉසර කතා කර ඔව අනිවාරයම අපි ඉස්සරහ පොඩ්කාස්ටල අපි ගැන කතා කරන බලාපොකුත් වෙනවා ඉතිං मैम एक्सेप्शन इसलिए दिया කනෙක් කරහම ක්ට ඩෙක්ටරී ඔතෙන්ටිකේෂන් වලින් වයිෆයිවලට අපි එතනින් දැ ශෙල්ල එකක්කාවට පස්සේ ස්මර්ට් ෆෝන් එකින් අපි ඉන්න ඇන්ඩරයිඩ් ඩිවයිස එකස් ඉතින් අපිට පුළුවන් එතනින් ඩස් කන්න මොකද අප අපි කන්ෆික් වලින් ඩස් කතු අනිවාරෙන් අපිට හම්බෙනවා ඉන්ටර්නල් අයිපටික හම්බෙන එක ඩොමේ අපිට හම් අපිට හම්බෙන් ඩොමෙන් කන්ට්‍රෝලය ගන්න පුළුව අපිට එතනින් ටික ටික නිමරේට් කරගෙන එතන ඇක්ටඩෙක් නිමරේට් කරගෙන ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ අපිට පුළුවන් අපි කියන පිවටින් කියල පිවටින් කියන්නේ එකන අපිට මේ නිකම ස්මර්ට ෆෝන් ඩිවයිසයකින් අපිට පුළුවන් ඒකත් නිකම ගත්ත නිකන් ශෙල්ල එක අපිට ඒකින් පුළුවන් අපිට ඉන්ටර්නලි නෙට්වර්ක්සල්ට පිවට් කරලා එතනින් පුළුවන් අපිට ඉන්ටර්නලි පෝට් ස්කෑන් කරලා අපිට වෙබ්සර් එක කම්බෙන්ඩ පුළුවන් ඊට පස එතනින් සමා ගොඩා කලාට ඉන්ඩස්ට්‍රක ඩිෆෝල් පාසුත් සමකල් පා හෙමනත්තන් අපි ක්‍රැක් කරන්න ලොකු ලිස්තයක් අපිට තියෙනවනම් ක්‍රැක් කල බාල පුළුව පුළුවන් එතනින් තව වෙබ්ෂෙල්ලකද තව සේවයකට පැල්ල ගොඩාක් කලාට ඩොමෙන් ඇඩමින් ලොග ලතිවන අපි කෙලින් මෙමරියකෙන් පාසු දම් කරලා එතනින් ඩොමෙන් ඇඩමින් කන්න පුළුව ඇති මේක ලේසි සිනාව එකක් ඒවගේ මෙහම හැමතිසම ලේසි වෙන්න ඇති ඒවගේ තමයි මං අයිඩියක දෙන් තමයි කිව්වේ රෙට්ටීබින් කියන්නේ මෙන්න මේ කන්සෙප්ට එක තමයි කියන ඕනම තැනකින් අපි වෙන්න පුළුව හැබ අහුවෙන්න බෑ අපි අහුනොත් IDS එකට හයි IPS එකට හයි ඇන්ටිවර සොෆ්ට එකට ෆ්ලෑග් වුණොත් එතින් එහට මේක අපි ෆේල් එකන මේක වැඩක් නෑ ඉතින් හෙමකොත් තිරි හැකර්ස්ට කවදාවත් හැක් කරන්න බැරිවෙන ඉතින් තමයි කම්පැනිස් අපි හදලා තියෙන ඉතින් ඒක තමයි මෙතන ගෝල් එක අහු නොවන විදියට වැඩේ කරන්න ඒ වගේම තමයි රෙඩ් ටීම් එකේ ඔපොසිට් එක තමයි බ්ලූ ටීම් කියන්නේ බ්ලූ ටීම් එකක් කියන්නේ අපි ඒව ඩිෆෙන්ඩ් කරන්න ඉන්න කට්ටිය එතකොට කම්පැනිස් සමහර සමහර වෙලාවට ගොඩක් වෙලාවට red team blue team exercises වෙනවා කියන්නේ රෙඩ් ටීම් එක එහෙම් බලනවා හැක් කරන බ්ලූ ටීම් එක මෙහෙන් මේවා කරන්න බලන්න ඉතිං ඉතින් ඒකවිල ඉන්ටර් ලිබෙන දෙයක් ඒත් කන්ට්‍රක් කන්නකොට හෙම ඉතින් වෙන රට මසස්මන් යන ඇතුළ ඉටනලි කට්ටන්න ඇති හෙම තමයි මේ රටීමින් කියන වෙන්න මේ ගොඩ කමාව පැත් රටීමින් කියන මොකද ගොඩා දෙවල් ජනගන්න සෝශල ජිෙන් ගොඩක් කෝන වෙනවා ගොඩක් මේ රටීමින් කියෙන කන්සප්ට ගොඩක් දේශවෙන්නේ Windows වල තමයි Microsoft පඩක්ස් වල තම වැඩීම බේසන තව මොකද මම එක විශේෂෙන් කියන්න ඕනේ ගොඩක් අයි හිතනවා Um, මේ ගොඩක් මේ වෙබ පපලිකේෂන් හැකින් කිව් හම PHP ඇන්ද ලිනක්ස් හැකින් තමයි ගොඩක් මෝන ඉන්ඩස්ට්‍රික කියලා බත් ඇත්ත කතාව ගොඩක් ඉන්ඩස්ට්‍රියකත්තුර කොපට එන්වාගමසල යුස්වෙන්නේ තනිකරම විඩෝ සර්වේ තමයිති විඩෝ සව කිව් හම පටන්ගන්න විඩෝ සර්කෙන් අවට්ලෝක් ක්ෂන්සර කන ඊට පස්සේ MSSQL යන්නේ අපි කවදවත් මයිසකලේම හම්බෙන්න කලාතුරකින් හම්බෙන අයිති හින්ද මේ පෙන්ට වින්ඩෝස් පෙන්ටෙස්ටින් තමයි වැඩියම ගොඩක් ල ෆෝකස් කඳනම් ෆෝකස් කරන්න ඕන මොකද ඩක් ඔය ලිනක්ස් වගේ ලිනක්ස් සවසයෙන් පාවිච් කරන්නේ බොහෝදුරට අපි ලෝ කොස්ට එක අඩු කරගන්න හේතු මිසක් කර වෙන තිල් ලොක ීචයක් නිසා නෙම ඇත කතාමක ොත්තේවන අපි දැන් බැලුවත්තේම ලෝක වැඩිපුරම ටක්න සර්වස් ගනට වැටනෙත් ලිනක්ස් සර්වස් තමයි ඔව අනිවාරම ගොඩක් කෝපරේට් සලගත්තුත් අප ලිනක්සර් එකක් පාවිච්චි කරන්න ඉතින් වෙබ්සර් එක සර්ව කරන්න ඉතින් ඒවගේ පොඩි පොඩි දේවල්ලට තමයි ඉතින් මගේ මම කියන්න හැමතිස්සම කර බට ම දැකලා තියෙන විදිට ගොඩක් වෙලාවට හෙම තමයි වන්න ෆෝක්ම්පල් කම්පනයක වෙබ්සයිට අපි හැක්කර කලෙක ලොක දෙයක් ඉතින් කරගන්න කො එතර එක ඩම්ස එකක් පයින්නත් බෑතුවට ඉතින් එහින්ද ලිනක්ස් සාමන අඩුවෙන් තමයි පාච්චන ගොඩක් කොපගත්ස ඒවගේම තමයි පප කියනක මන් තැකලමනෑකට ඉන්ට්‍රනෙට් සලත් ඉන්ට ඉන්ටර්නත් පාචෙන් වැඩියම ස්ප තමයි ඒකත් සේෂප්.නෙට යන්න ඉතින් ඒවත් මයිකසොෆ් ඩක්ම තමයි යන්නේ හින්දා ඔය පැත්ත තමයි ගොඩක්ම ෆෝකසන ඒගේ ලා ෙන්ට පයිසකත යා පෝට්ස් වගේකත ගොඩක් ඩට බේසකත් නොරකල් වගේ තමයි යන්න මොක ඒවයිතින් ලොක්කු මේ වයිතින් ලකන්න සාමාන පොඩි කෝපරේට්ල හුවන්න අරකල් වගේ දේවල් බත් ඒවගේ පැති තමයි ගොඩක් ෆෝකස් කරන්න මන් තාව විශේෂෙන් කිවත් එහෙම රෙට්ටීමින් වල අප කවදාවත් ෝසීගොඩිය සයිටක පා පාවිච්චි වෙන්නම නැහැ මොක සිගටිස් ඇවිල්ලා ගහනක නෙමේ ප්‍රටීමින් කියන්නේ මො රටීමින්කෙන් තින දේවල්ලින් අපි කොහොමත මේ ඇතුවට යන්න එක තමයි බලාපොත්තු වෙන්න ඒගෙන සාමන එක්ස්ටිං වල්න බටලිස් මනාද කියල වාගෙන අපි ඒකක් යගුලන්ට අහු නොවෙන්න එක්ස්පොයිට් කරලා පැතින මහ සිිටව ඩට වගේ ෆෙච් කල ගන්න තමයි සාමනෙන් හෙට්ටිමිල අනිවාරම මොකද මේක මාන්සික මේකක්ම දැකවන හමසම හැකිවල කට්ිකනවා මට සීගො ඩස්තින සීගොඩ හම පොක කියලා හිතනවා ඇති මේවා බොරු කතා මොකද සිගොඩ සීනක ඇත්තට මං කියන්න මේකක් කියලා ඉතින් සීගොඩ එකක්න දෙක ප්‍රිස්ක කනුව තම ඩිපෙන්ඩෙන් එක හොඳ එකක්ද නැති එකක්ද කියලා බත් ඉටල්ස් තියන එක්සිස්ට මෙතස්කත සෝෂල් ඉන්ජරින්කත වඩ ෆයිල් එක මැක්්‍ර කක්දාලවන් පුලම් මටස් පයිශල්ල එකක් ගන්න ති ඒවගේ ඒවත්ම සිම්පල් දෙවල් මං කියන්නේ ඒ සිම්පල් දෙවල් කොච්චර සිම්පල් දුනත් ඇත්ත ඉන්ඩර්ශකම වැඩ කරනවා අනිවාරෙන්ම සස් තියෙන එහින්ද අප හැමතිස්සම බලන්න වෙන්නේ uh, පොඩි දෙන් අපි කොහොමද ලොකු දෙයක් කරන්න කියල තම මෙතින බලන්න හැමතිස්සම. හිතන හොඳ අයිඩක් එන්න තින මහිතන හහින කට හැමට මොකද මේ වලන ටස්මට එකක් හමතම් පෙන් ටෙස්ටිං හොඳ ටීමන් ලටීමන් කියන මොකක්ද මේ කියන එක ඉතින් සාමන අප ඉන්ඩස්ට්‍රේකත් හම ඔය වගේ කන්සෙප් තමයි හැමතන වගේ යුස්වෙන් ඉතින් ලංකාවේ අපි ගත්තොත්තේම ලංකාවේ තාමල් හැදිගෙන ඉන්ඩස්ට්‍රගත් ඉන්ෆමේන් සිකට සයිඩ්කට ඉති අපි අනිතරටවල් එක කම්පයකරොත්තේම අනිතරවල් ගොඩක් ඉස්සරහගන්නවා ඒවගේ මේගොල්ල ගොඩක් මිශස් පාවිච්චි කරනවා යාලගේ තියෙන සිකරට එක ස්ටනඩල්ට තියාගන්න තින් ඔයවගේ තමයි අනි පැත්ත වෙන්න අන චටවල්ල වෙන්න තින් ලංකාවේ දැන්ගේ ඒ ස්නට ස්ටනට එක ටිකටික හැදිගෙනවා ඉතිං අපිට අපි නං මේන්ලි අපි වලට ෙස්මටක් කන මොකද පෙන්ටෙස්ටිං කන හොද කතා කර ඉතින් ඊට අමතර ඕසද මේ අර ගොඩක් කට්ටේගේ ඔලුවේ තියෙනවා මේ මේ නැර තියෙන ඔට කියන්නේ ඔය සාමාන්‍යෙන් අර කියැනේ යයට ඕන ෆෙස්බුක් හැක් කරන්න ජීමෙන් හැක් කරන්න ඔන්න ඔය කන්සෙප්ති න ඉතින් මේ මොකක්ද මේ අතර මේ ෆෙස්බුක් හැක් කරන්න අපට මේ කරන්න පුළුවන් දෙයක්ද මොකක්ද බැරිද මේ මොනවගේ දෙයක් නිකාර අපේ ජොස්ට වර්ඩ් දෙගැන කට්ටිය කියනවා ඒට පාටම ටෙක්නික්ස් මොනාවගේ වේද මේක ඇවෙලා ඉතින් හැමෝටම තින ප්‍රශ්නයක් තමයි ලංකා අද ම කිවතය ම පෙන්ටෙස්ටීම මේ ෆිල්ඩ කියන්නක හැමෝ මහන් අනේ මයි ගල් ෆෙන්ඩ් හැක්කරන්න මගේ බොයි ෆෙන්ඩ් හැක්කල් දෙන්න ඇන්ටිවාංක් අක්කාව බල්ලවද පූසවද ඔක්කොම හැක්කරන්තයි බලන්න මිනිස්සු හරිද ඉතිං ඉතින් මේක ඇවිල්ල ඇත්තටම මේක ලොකුම චීන මිත්ත එකක් එකන්න මේක මිතිකල් බිලිප එකත්තමයි මේ ෆෙස්බුක් හැක් කරන්න ටූල්ලකත්ව ඉන්සග්‍රම් හැක්කරන්න පුළුවන්ද ති මේ පර්සනල් ප්‍රබ්ලස් මන හැමතිසම කියන්නේ මිනිසුම හැක්කල කවදත් ගොඩයන්න බැහ සිිස්ටම් <laughs> සැක්කල ගොඩයන්න පුළුවන් <laughs> එව දැම් මේ ඔසුඳ දැන් ගොඩක් ඉන්ටර්ට්ගේම තියෙනවා මේ මේ ටූල්ලකින් පුළුවන් ෆේස්බුක් කවන්ට එකක්කන මෙච්චර ගානක් ගෙවලා මේ ටූලක ඩවලුට ගන්න ති ඒ කට ඩවල් කරන තිය නම දැකලත් තියෙනවා ඉති අවසාන් ඒකෙන් ඔයගොල්ල හැක් කරන්න යන කෙනාවන මේ අර ටූල ඩවලුට කරන ඒකට මේ මට නිසා කටේ පොඩ්ඩක් ඒ වගේ බලද්දි මේ හොල බල ගන්න මොකද ම දන්න තරමින්න ඒක ඉම්පොසිබල් කියන්න පුලන්ගොත් නෑ ඉන්පොසිබල් කියන්න පොසිබල් හැබ අපට වැඩ අපි ඔයාලා හිතන දාති ටෙක්නික්ස් මේ වෙන ටෙක්නික්න යුස්කන ඔව් අනිවාර්යයෙන්ම. අපි මේක විශේෂයෙන් මේ අපි පොඩ්කාස්ටිං වැදගත්ම කියන්නවා තමයි ඔයාලා Facebook hack කරන tool එකක් දැක්කොත් ජීවිතේට විශ්වාස කරන්නත් එපා, download කරන්න යන්නත් එපා. මොකද එකක් තමයි ඔය ගොඩාක් අපි ගත්තොත් අපි කියනවා මේවට කියනවා ransomware scams campaigns කියනවා. ඉතින් මෙයාලා target කරන ඔය වගේ පොඩි පොඩි දේවල් ගැන Facebook hacking application එක target කරලා ගොඩක් කාලේ ransomware එකක් වෙන්න පුළුවන්. computer එකම lock කරලා සල්ලි ඉල්ලන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩත් සමක්කලාට ෆෙස්බුක් හැකින් ටූල් තින එන්ටයෝ යුසනේම එන්ටයෝ පස්සවඩ් කියලා එතකොට එහෙම එන්ට කරලා වික්ටම් ගීමල් ලගස් එන්ට කරල අන්තිවට ඔය තුනම යනවා හැකට යනවා ඉතින් මේ වගේ ටූල්ල එකක් ඇත්තට මේ ඕනකට නිකම් ප්‍රෝගම විශව බේසික් හරි ශේෂාපහ දන්නකට මගේ ටූල්ල එකක් හල අනිකට රවටන්න පුළුව එක ලොක දෙයක් නේ ඇත්තට පොඩි දෙයක් මෙ ලොචික මට මතකයි අප දෙදස් අටේ ඉතර වගේ ලංකාවේ දස් අටත් කලින්දමන් ඔදද සට එකොලා දහය වගේ අතර කාලතුර වගේ ඇපලිකේෂන පොඩ්ඩක් මේ සෑහන ලොකොට ගේට ලංකාවක්න තම පපිකේෂන ලති බට මතකක් දන්න ඔව ඇති මට මත ැකැන එකකාලේ ඔවතින් ගොඩක් මහිතන ලංකාව ඇති ගැහ ගහන්න ඇතින ඇතිවෙන්නම ඔය කියන ටූල් මොකද ලංකාව ති අනිතක තම ෆිසින් කියනකින් ගොඩ ලිංක එකක්වල ෆිසින් කියන බේසිකලි ඕන වෙබ්සයිට ෆස්බුක් නෙම බෑන්ක එකක් වුණ ෆිස් කරන්න පුළුවන් වෙනම වෙන ටල් සිටන්තින සෝෂල ටල් කිටල ෆිසින් කියන අප ඉදශක පාච් කරන දෙයක් සෝෂලෙන්සින් ඇසස් කරන්න ඉති මේක ඇතින් ගොඩක් අහුවෙන එකක් ඉතින්ගේ හින්ද හරි පලසන් වෙන්න ඕන ඉතින් මේ ෆිසින් කියහම අලුත් විදිිය ටෙක්නික්ස් තියන සෑහෙන ගොඩාක්කය හිතන්නවා දැවිෙන විට අහුවෙන්න්න පුළුව පුළුව දෙහින්ද හරිම හැමටිස්සම් වෙබ් ්‍රව් එක දිය හොඳට බලන්න මම ලගී දැක්ක මේ හාඩ හැකින් කැන් තනිකර මොනිටකින් ෆිසිින් කරනවා එකන්න පික්සස් වෙනස් කරලා එච්චකටම මේ ටෙක්නෝජි එක ඉස්සරහටම ගිය දැක්න ෆිෂින් කියන එක තමයි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන එක තමයි මේ මේ ඉන්ඩස්ට්‍රි එක අනිත් එක තමයි ලෝකෙ කොහෙවත් නෑ Facebook හැක් කරන්න කියලා ටූල් එකක් ඒ වගේම එහෙම කියලා ලෝකෙ කොහෙවත් නෑ අනිත් එක කට්ටිය කියන විදිහට ආරයට හැක් කරන්න පුළුවන් මෙහෙම හැක් කරන්න පුළුවන් ඒක ඔක්කොම බුරු කතන්දර එහෙම නැත්නම් එහෙම දෙවල් මේ ලෝක කවදාවත් වෙන්න හෙම නැත්ත මැසින් එකක් අප හැක්කොත් අපිට පුළුවන් ක්‍රෝම එක තින පස්සස් දම් කරලාහි ෆයිෆොක්සගේ ඩම් කරලා හරි ඒක වෙනම කතන්දරයක් එක එහෙම කැන අපි ගත්තොත් තමන් කෝපරේට් ඉන්නවනං එතන පාච්චි කරනවනන් ෆෙස්බුක් ලෝගින් සේ ඔක්කොම අපට මෙමරිකෙන් ඩම් කරලා ගන්න පුළුවන් කට්ටතන ෆස්බුක් හැක් කරන කියලා කිවහම ෆස්බුක් යගොලන්ගේ සවසමත ඩට සෙන්ටස් ලොග්ගලා හෙම දෙයක් කරන කියලන ඇතර මෙහම දෙයන්න මේ අපිට මේකද බේසිකලේ වෙන්නේ මේ යසම යුසම ඇතරම ගොනට අන්දනවගේ දෙයක් මොද යුසක පිසට මොක්කර කීලෝග වගේ මොකර පපිේෂන ඇදදාලා නැත්තන් හමත් අපි මොක්කර මේ කුකි ස්ටිලයක් වගේ දාලා අපට ඒවගේ දෙයකින් තමයි මේ යසකන ෆස්බුක් හැක් කරන්න පුලන් නැතුව කිසිම ටූල්ල පාවිච්චි කරලා අපට ඒදනිකන් අර සැනිකෙන් කරගන්න බෑ අය ඇත්ත ඒකන්නේ කවදාවත් එහෙම ටුල්ල එක පාචි කලා ෆෙස්බුක් නෙම ජීමල් නෙම මුකුත්ම අපට එහෙම කරන්න බෑ එහෙම කරන්න බෑ ඉතිං ඒනිසා කටිට මංකන රැවටෙන්න්න යන්නත් එපා අනිත්තක සගඩක් සල්ලි දෙන්න යන මෙහම හැකරන්න පුළුවන් කටි කරමයට හැකරන්න පුළුවන් කරලා සල්ලි ගන්නවා ඉතින් මේ වගේ දෙවලට අහුවෙන්න යන්න පකවදාවත් මේල්ලි කියන්න හේතුව ඔසඳ මේ කීපදනෙක් ඇහුව මගෙනුත් කීපදනෙක් කියල කැන දැන් අදී යනෙමේ දැන් සෑන කාල්ගෙද ගොඩක් කට්ටිය හන කරන්න පුළුවන්ද මේ කරන්න පුළුවන්ද අයි මේ කරන්න කොහොම කියලා ඉතින් ඒයටත් ම සමාල උත්තර දෙතින මල්ලි බෑකනක තමයි මොකද එක එක ටිකක් කරන්න අමාරු දෙයක් <laughs> යා හිතන විට අපේ මෙම අපි සැනකෙන් කරන්න පුළුවන් දෙකුත් නෙම අනික එක එච්චර ලීගල් දෙකුත් නෙම ඉතින් ඒවගේ ප්‍රශ්න තියෙනව කට්ටේට ඉතින් අපි එනිසා තමයි මේ මේ ප්‍රශ්න අපි පොඩක් ෆෝකස් කලගත්තම ඇයි මේක මේ මෙම කට්ටිය අහන්න ඇයි මේකින් මේ මොනාද කරන්න පුළුවන් කින්න මන්ද ඇයි වැරි කියන හේතුටි අපි කියාදන්න හේතු ඉතිං එතු ඒත් එක්කම මේ තාපොඩ්ඩක් අපි කතා කරන්න නොසඳ මේ දැන් ගොඩක් කට්ටය සෙකට සයිඩ්ඩේ ගත්තාම ගොඩක් ඔය හැකින් ඔය කරන පටන්ගත්තම කවරුදන්න ඔපරේ සිස්ටමන කාලින් ලස් කියන්නේ අපි කලින් ඕක හැඳනේ බැක්ටරක් කියලා වට මතක ඇති ඉතින් මේ දැන් ගොඩක් කාලි ඇත්තම දැන් ෝෂන කෙන කාලිනක්ස් කරති මොකද මේ කාලි කියන්න එතරම කාලිනක් කෙන මොකද මේ ඔපර ිටම එක මොක් බේස් කරන්න හදලා තියන්නේ මේකින් අපට ගණඩ පුලන් වැඩ මනාද මොකද මට මතක ඉස්සර බැටරක් යස් කන කාල එක ෆෝරම්සල නිකං දාලා තිබ්බ කාලි යස් කරනවනම් අප ඔයා වැඩ්ඩෙක් නෙමේ අන්න ඔය වගේ එක කතා ඉතින් එකේ කට්ටිය දාලා තිබ්බ ඉතින් අවසානති ගොඩක් කටේ මේ ඔපන් සිටම යස් කන පටන්ගත් මොකද මේක ලොකුළු බිනිිට සති සඳ වගේ අයිඩියක මොකද කාලයකන මොකද මේ කාලිකැන් මොන මොකද අපට මේ ගන්න පුලන් ප්‍රෝජන මොකක්ද ඔව මේකත් හොඳ ප්‍රශ්නයක් ඉතින් ඇත්තටම කාල ලිනක්ස් කියන්නේ දැන් එක බේස්ටොන් ඩෙබියන් ඉතින් මේක ඉස්සර බැක් මේක ඇත්තරම පටන්ගත්තේ ඉතිං ඔෆෙන්සිව සැකිවිට එකම කට්ටිය තම මේ පටන්ගත්තේ බැක්ට්‍රක් ලිනක්ස් කියලා ඔක්කොම ටූල්ස් එක දාලා මෙල පටන්ගත්ත මේකති ඔSP සටිකේට්කත් එක ටිටික ෆේමස් වෙලා ඉන්ඩස්ට්‍රිකය මුලින්ම මේක බේස්තුනේ මට මතක හැටියට නං දෙබියන් නෙමෙයි ඕක මුලින්ම මංහිතන්නේ බේස්තුනේ මට හගට මතක දැන් උලුට එන්න හැ එනිවේ ඊට පසලමක ඩෙබියන්ට පොට්ටුනේ කලින් ගැන ඩේබියන් පටෆෝර්ම තිබට ඒක එච්චරම ගැන එක ස්ටේබල් මට තිබ නෑ දස බැක්ටරක්ටයක් පොඩිබි ප්‍රශ් තිබ ඔය කම්පටිබිට ශු සහම තිබ්බනික ඒක රන්නුනේ මං මටත් මතකන හරිට මොකක්ද කියලවෝෂණ එක මේ දැන් තමයි පොඩ්ඩක් කාලනක් චුට්ටක් තරගේ ස්ටේබල්ලා තිරනේද ඔව දැන් ඇත්තරමතින් බග ඩෙබියන් මෙයාට පෝට්කපු ඉඳතින් කාල් ලිනක්ස එක ගොඩක්ම ස්ටේබ දැමට මතක්වන මේක බේස්වල තියනේ නොපික්ස් ලියක්ස් වල මට මතක හැටියට ඒ කාලේ එක වෙනම ඩිස්ට්‍රිපියෂන් එකක් එතකොට අනිත්තක තමයි දැන් කට්ටේ හිතනවා මේ කාලීව ඕනෙද මේ හැක් කරන්න කියලා එහෙම එකක් නෑද අපි උදාගනයක් ගත්තොත් දැන් අපි ගත්තොත් එහෙම ඕල හිතන්න ඕලා එම්බෙඩ රාස්පැරි පයිය එකක් ගන්න රාස්පැරි පයිය එකක් අගෙන අපි ඒක අපිට පුළන් රාස්පෙරි පයියකින් අපිට පුළන් වයිලස් හොඳ ඇටකින් සර්ෆෙස් එකක් ගහන එක පෝටබ ඉති මේ අප නික සෙල්ලම් කාරය කස දාලා අපිට හොඳට දේව කරන්න පුළුවන් වට කම්පැනි යට වටයාවල ති මේගේ හෙකට අපිට පුළුවන් ඔබුන්තු හරි එක මේක කාලිම වෙන්න ඕන ඔට පුලන් නිකන් නිකන් දිස්ත්‍රකත් ලිනක් ේෂණ ගත ඔබුන්තු වගේ මොකකයකතු මේ ටූල්සික වාට කැමති කැමතිවට දාගෙන යන්න පුළුවන් සමාකලාට එක්කෙනෙක් ආගියකරපලන් අප මොකෝ කාලි ටූමශ එක හෙවිවේට් ඔක්කෝම තියෙනවා මලවදයක් ටස් uh, වැඩි කියල ති හිද හෙම ඒක හිද කාලි කියන්නේ ජෙස් ජස්ත නද ඩෙබියන් ඩිස්ට්‍රෝ එක තියෙනවටික ඔක්කම දාලා තියෙන තුළට දාලා තියෙන හිද එක ලොකු මැජික් එකක්ම එක තියෙන්නේ ඔක්කමර තියෙන ටස් එක එකට දාලා රස්සන්ට තියෙන ඩිපෙන්ඩන්සිස් පයිතන්ද පයිතන ති ලයිබ ඔක්කම ස්ටෝ කල තින ප්‍රින්ස්ටෝක හික ටික් කන්වීනියට එක ඒත් ඕල් ඕලින් පැක්කක් ගෙන ඕ පැක්කක් ගෙන මයින්නද ඒවගේ කාලවිතක්නම ගොඩා ඩිස්ටිබිෂන් තියෙනවා බැක් බලක් ආක්ලිනක්ස් කියලකත් තියෙනවා ඉතින් ඒවගේ ගොඩක් තියෙන දිස්ට්‍රෝස් කාලි වගේම ඒවගේ පෙන්ටේෂන් ටෙස්ටිං ටූස් තියෙන පොඩ Google කව ඔයාලට හොයාගන්න පුළුවන් ඉතින් ඒවත් පොඩ යූස් කරලා බලන්න ඒවයි තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද ඒ වගේම සන්තෝ සැන්ටෝකු කියලා ලිනක්ස් එකක් තියෙනවා මැල්වෙයාර් ඇනලිසිස් වලට වෙනම එකක් තියෙනවා ඉතින් ඒ වගේ එක එක ඒවට ගහපු මොබයිල් ඇනලිසිස් වලට වෙනම එකක් තියෙනවා ඉතින් Um, එක දේවලට එක ලින ඩිස්ට්‍රෝස් කහල තියෙන ඉතින් ඒ නිසා සාමානෙන් එක ස්පෙසිෆයි කරලා තියෙන සමාල්ලට එක එක ටාස්කට එක ඔයසක ස්පෙසිෆයි කරලා තිනට සාමාන්‍යෙන් අපි දැන්න පෙන්ටෙස්ට uh, කෙනෙක්ත් හම ඉතින් uh, මම කියන්නේ එක මෝස්සකට කොට වෙලා ඉන්නතුව ඕන මෝස්සය දුන්න වැඩකන්න පුළුවන්කම තියෙන අනි අනිවාරෙන් මේ ටෝස්ටි එක ඉන්ශල් කරගෙන ඔව අනිවාරෙන් uh, තාවකත්තමයි අපි කිවොත් එහෙම රෙම්නක්ස් කියලකත් තියෙන එක යන මැල්ලවලට සන්තකු සැන්ටකු කියලකත් තියෙන එක යන්නේ මොබයිල්ලට ඒවගේ එක එකට ෆොරෙන්සික්වලට ගහ වෙනම ඩිස්ට්‍රෝස් තියන ඒවගේ එක එකට ගහ ඩිස්ට්‍රෝස් තියනවා එකින් එක ඒවට කාලි කියන ජෙස්ට නදවන් විතරයි කියතම අප කියන්නවා කාලිල්නස් කැන තිනතිම අපිට කැන සාමාන්‍යෙන් අපි පෙන්ටෙස්ට කෙනෙකට වැඩ කරන අපිට ඒක ඔයස්සක මතම අපි ඩිපෙන හොඳන අපි ඕන ඔස්සක වැඩ කරලා අපි අවශ්‍ය ටාස්ක කම්පිට කන පුළුවන්කම තියෙන නතින් කාලනස් කන හොඳ ඔපරන් සිටම මත්තන් හොඳ ටූල් කලෙක්ෂන් එක ඉතින් ඔගලන්ට ඒක යස් කරන්න පුළුවන් ඔගලන්ට එක හෙවි වගේ කියදන්නවා ඔගන්ට උබුන්ටු වගේ ඔස්සකෝඩ ගට අවශ්‍යක ටෝස්ටික වෙන මිනිස්ල කරන පුළන් තවති ගොඩක් ඩිස්ටිපිෂන් ලක්වයා කියල තියෙනවා ආශ්ලිනක්සිනවා uh, ඔයගේ ගොඩක් දේවල් තියෙන ඉතින් පැරට්ටෝ ස් කියල තවල්තෝ එස ඇතින ඉතින් uh, ඔය වගේ uh, ඔය කීපයම තියන පියන ඒවත් ඒගනත් පිසට කතා කරම ඔගොල්ලන්ට ප්‍රශ්නහන්න පුලාගලට මනත් දැනගන්න ලපින් ප්‍රශ්නහන්න පුළුව අපේ ගැන පිසට කතා කරමු ඉතින් ඔසඳ මේ අපි අදට අපේ ශෂණ එක ඉවර කරුණේද මොකද මහිතන අපි සෑහන දෙවල්ටය කතා කරනයද ඕ අනිවාරයම අපි ගොඩාදල කතා කර ඇති මේ ඔක්කම වාල්තින එදින තින ප්‍රශ්න ඉතින් අනිවාරයම ඔයාලගේ තින කමෙන්ස් ෆීඩ් බෑක් ආයි කිටිසිසම්ද ඔක්කොමටික පෝස් කරන්න කමෙන්සල ඉතින් අපි ඇත්තට මල්තය තව ප්‍රශ්න තියන අපි ගොන ඩිස්කස් කරන්න ඕන ප්‍රශ්න තියෙනවන අනිවාරෙන් මේ ඔක්කොම පෝස් කරන්න අපි අනිවාරෙන්ම අපි මේ අපේ වීකෙන් විකට කරන්න බලාපොත්තු නෑම්කො අප දෙන්න වර්ක් කරනවා ඉතින් අපි හිතන්ගෙන එක මාසක සැරක් අපි පිසෝඩ්ඩක් ජීට දානක තමයි බලාපොරොත්තු වෙන්න හිද ඔලට තියෙන ප්‍රශ්න අපි අයර මස අපි බලම අපි පුළුවන් හැමවෙලාකම පොගලන් ්‍රදෙන් ට්‍රයි ඩිපෙන්න්න ඔගල් ඔගල්ලන්ගේ ෆීඩබැක් කන ඔගොල්හොට ෆීඩබැක් දුන්නොත් අපි අනිවාරෙන්ම හැකි හැම වෙලාකම අපි අනිවර පසෝඩක් කරන ට්‍රයි කරන ති අපි ෝගල ිඩක් අනිවාර මොක දෝගල ප්‍රශ්න තරමට අපිට අලුදව ිසර්ච් කල ගල කියන්න පුළුවන් ඒවගේ අපි දෙයක් ගන්න වගේ ඔගොල තලුද්දේවල්ගෙන අප්ඩේට් නොති මං හිතනවා මේ පොඩ්කාස්ට එක ඔගලන්ට ගොඩක් වැදගත්තේ විති අනිවාරෙන් ඔගලන්ට ඉන්ෆමේන් සෙකට සයිප සෙකට වගේ ගන්න අයිඩියගත්වන ඒක ඉගෙන ගන්නසන අනිවාර මහිතන මේ පොඩ්කාස්ටිං අද අද කතාකරපු දේවලින් ඔගලන්ට ලොකු දැනුමක් ලැබෙන් ඇති මොකද ඔසඳ තින ක්ස්පිරියන්සිය මගේ තින ක්ස්පිරියන්ස එකතු තම අපි දෙන්නම කතා කරන්න ඉතින් ඔගොල්ලන්ට අයිඩිය ඇති ඔගලන්ටත් ඒ දෙවල් ශයා කරන්න පුළුවන් ඉතින් අපේ ෆස්බුක් පේජක තින ෆස්බුක්.com/ බයිනට කාස් කියලා ඉතින් ඕගලන්ට ඒකට ගිල් ලයික අදාන පුලන් ඒම සවන් ලව් එක අපේ පොඩ් පොඩ් කාස්ටක තියෙනවා බන පොඩ් කාස් ලෝකන සර්ච් කරන පුලන් ඉතින් ඒවගේ ම මේ ශේෂන එක අපි කතාර පොඩ් කාස්ට එක ම යුටබට තපුට කන බලාපොරතු ති ගලන්ට මේ හන්න පුල යුටබ ගනුත් ඉතින් එහෙනම් ඔසද අපි ඊළං එපිසෝට්ෙන් හම වනේ දෙනවා ඔව දරංචේ හෙනම් කට්ටිට මං කියයන් තියෙන පුළුවන්තර ශයා කරන්න කට්ටිය දැනුවත් කරන්න ඉතිං අනිමාරෙන්ම තැංකි වගේ මස් ජනන්ජ ඉන්වයිට් කරට ඉතිම හැමෝට මාරධන කරන අපේ බයිනරි පෝඩ් කාස්ට එක හැදරන්න කියලා ඉතින් අද අපේ පලන පිසෝඩ්ඩ මතරින් වරෙනවා මම දනංජ කාරිවස අම සුද මාරචාතිස්ස.